භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යතෝ කෝ ආර්ය ශාවකෝ භවංච පජානාති භව සමුදයං ච පජානාති භව නිරෝධං ච පජානාති භව නිරෝධගාමිනී පදප භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපයේම මේ සම්මා දිට්ඨි සූත්‍රය ඉදිරිපත් කරගෙන ජීවිතයක අපිට හම්බෙන විවිධ අවස්ථාවල් යටතේදී මේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කර ගැනීම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය පහළ කර ගැනීම කොහොමද කරන්න කියන මාතෘකාවර්ථය සාකච්ඡා කරා. ඇත්තටම සූත්‍රයේ තියෙන මූලික ස්වරූපය දිහා බලනකොට ඒක මේ එක ජීවිතයක එක භවයක කරන වැඩක් නෙවෙයි. දීර්ඝ සංසාරේ භවයෙන් භවයට යන ගමනේදී ක්‍රමයෙන් සම්‍යක් දෘෂ්ටිය පහළ වීම තමයි සම්ප්‍රදාන කුල අර්ථකථනයේ තියෙන්නේ. සම්ප්‍රදාන කුල අර්ථකථනයේ අඩු ගානේ ජීවිත තුනක කතා ප්‍රවෘත්තියක් ජවනිකා තුනක් මාර්ගයෙන් තමයි මේක විස්තර කරන්නේ. නමුත් ඒක එහෙමම විය යුතු කියන්න බෑ. සමහර විටක එක ජීවිතයක් ඇතුළත වුණත් මේක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කෙරුවොත් ඒක වඩා විචිත්‍රයි විපස්සනාට බරයි කියන අදහසකුත් තියෙනවා. ඒක නිසා අපි ඊයේ ඉගෙන ගත්තා මේ ජරා මරණ දෙකක් ඇති වෙන්න නම් ජාතිය භෝවය ඉපදීම තියෙන්න ඕනේ. ඉපදීමොත් අනිවාර්යයෙන්ම ජරාවට මරණයට පත් වෙන නිසා ජරා මරණ දෙකට හේතුව ජාතිය කියලා. ඒක තමයි ඒ සම්බන්ධයෙන් සම්‍යක් දෘෂ්ටි ගන්නකොට එක ජීවිතයක මරණයට පස්සේ ඊගාව ජීවිතයේ පත්‍ය ඇති වෙනවා. ඒ උප්පත්තියෙන් ආය ජරා මරණයටපත් වෙනවායි කියලා. මෙතන ජාතිය කියන එක අදහස් කරන්නේ එක ජීවිතයක හැමාරේ පස්සේ ලැබෙන ජාතිය කියලා. නමුත් අපි මතු කරගන්න උත්සාහ කරපු අදහස තමයි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා අපි මරණයටපත් වෙනවා නම් නැවතත් ඊගාව චිත්තක්ෂණය උපදිනවා කිය අර විපස්සනාවට ගැනෙන ක්ෂණික ක්ෂණ භංගුර ජීවිතය ගැන බලනකොට අපිට ලොකු ඉඩක් හම්බ වෙනවා මේ එක ජීවිතයක් ඇතුළත වුණත් ඒ සම්‍යක්ෂෘතිය පහළ කර ගැනීමට ක්ෂණික මරණ සහ ක්ෂණික උප්පත්ති කියන කතාව. ඒ වගේම දැන් අද ඇති කරගත්ත පුරුක ඊට පටිච්චසමුප්පාදේ අනුව බලනකොට ඊට පියවරක් පිටිපස්සට ගිහිල්ලා ජරා ජාති ඇතිවීමට හේතුව ජාති ඇතිවීමට හේතුව භවය අපි සංසාරේ ඉන්නා තාක්කල් ජාතිකට නොයා ඉන්න බෑ සංසාර භවයේ ඉන්නා තාක්කල් භවය රූප භවය අරූප භවය කාම භවය රූප භවය අරූප භවය කියලා කොයි ආකාරයෙන් තිබුණත් අපි කොතනක හෝ එක්කෝ ඉපදෙමින් ඉන්න ඕනේ නැත්නම් ඉපදිලා ඉන්න. ඒ නිසා භවයේ ඉන්න තාක්කල් අපිට උප්පත්තිය නැති කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ භවයේ ඉන්න ස්වභාවය පිළිබඳව එළඹ සිටි සිහියකින් කටයුතු කරනවා නම් ඒක පිළිබඳව අනිත්‍යත්වයට දුක්ඛත්වයට අනාත්මත්වයට කිට්ටු කරලා සම්‍යක් දෘෂ්ටියක් පහල කරගන්න පුළුවන් බවයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ භවංච පජානාති ඒ කියන්නේ මේ ලෝකයේ නැත්නම් විශේෂ ලෝකයට වැඩිය සංසාරේ කාම භවය රූප භවය අරූප භවය කියලා සම්ප්‍රදාන කුල විස්තර කරන්නේ මේ දෙව් ලෝක 6යි මනුස්ස ලෝකයයි අපායයි කියන මේ ටික කාම භවයට වැටෙනවා. ඒ කියන්නේ කාම ලෝකයේ කියන එකට වැටෙනවා. ඊට පස්සේ රූප බ්‍රහ්ම ලෝක රූප භවයට වැටෙනවා අරූප බ්‍රහ්ම ලෝක අරූප භවයට වැටෙනවා කියනහම මේ භවය පුරා තියෙන මේ එක එක තල කොතනත් සංසාර ගතිය තියෙන භව ගතිය තියෙන ඒක ඒ එක එක තල වලට වැච්චාම ඒවට දෙන නම් වශයෙන් තමයි කාම භවය රූප භවය අරූප භවය කියන්නේ ඉතින් ඒකේ ඉන්න ආතාකල් එක තැනක මැරුණොත් තව තැනක උපදින ඒක වළක්වන්න බෑ එතකොට මේ භවයේ ස්වභාවය සනාතනයි කවදාකවත් මේක කෙලවර කරන්න බෑ කියලා සාසත දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක මොනම විදියකින්වත් විනාශ කරන්න බැරි පදාර්ථයක්. ඒ නිසා ආත්ම දෘෂ්ටියකින් මේ භවය දිහා බැලුවොත් ඒකට කියනවා සාසත දෘෂ්ටිය කියලා ආස්තික වාදයට වැටෙනවා. එහෙම නැත්නම් එහෙම එකක් නැහැ. මේ ජීවිතේ මරුණාට පස්සේ මේක ඉවරයි කියලා ගන්නවා නම් ඒකට උච්ඡේද දිට්ඨිය කියලා. ඒ දෙකම සර්වඥාන්සේ විසින් මිත්‍යා දෘෂ්ටි වශයෙන් ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් විකටම පවතින වෙනස් කරන්න බැරි, කඩන්න බැරි, නිවන් දකින්න බැරි සංසාර ගතියක්, ආත්ම ගතියක් තියෙනවා. කවදාකවත් සර්වඥාන්ත පෙන්නවා භ්‍රමචරියක් ආධ්‍යාත්මික ජීවිතයකින් වැඩක්. කොහොමඩක්වත් කෙලවර කරන්න බෑ. ඒ වගේම මේ ජීවිතේ පමණයි අපි මේ කරන පවක පිනක හොඳක් නරකක් නැත කළ කළ දේ ඵලඵල දීමක් නැත. ඒ නිසා මේකේ ඉඳලා මොන විදියෙන් හරි කමක් නැහැ සැප විඳලා මැරෙන කියාට කමක් නැහැ කියන අදහසක් තියෙන කෙනාට කවදාකවත් හොඳක් නරකක් සදාචාරයක් ශිෂ්ටාචාරයක් අවශ්‍ය කරන්නේ ඉන්න ටිකේ සැපෙන් ඉඳයි තියෙන්නේ. එයාටත් කවදාකවත් හිතෙන්නේ නැහැ භ්‍රමචරියක් එතන මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාවක් කරා. සීල සමාධි ප්‍රඥා ශික්ෂාවක් දරන්නේ දරා ගන්න පුළුවන් වෙන්නේ මේ භවය අනිත්‍ය අනිත්‍ය දෙයක් බව දන්නවා. ඒ වගේම මේකේ ගත කරන කාලය තුල දුකක් දරා සිටීම දුකක් නඩත්තුව දුකක් බව තේරුම් ගන්නවා. ඒ වගේම ඒ තුල ගමන් කරන නොපින්තිය හැකි සනාතනක ආත්මයක් නැහැ කියන අදහස ගත්තොත් විතරයි එහෙමනම් මේ තියෙන දුක නැති කිරීම සංසාරේ ගෙවන් කිරීම නිවන් දැකීමේ කටයුත්තක් සඳහා සීලයක් රකින්න ඕනේ සමාධියක් වඩන්න ඕනේ ප්‍රඥාවක් වඩන්න ඕන කියන භ්‍රමචර්යය තියෙනවා. ඉතින් අන්නේ සම්‍යක් දෘෂ්ටිය සංසාරේ භවය කියන පුරුක සම්බන්ධ කරගෙන කොහොමද පහල කරගන්නේ කියන එකටයි අද දේශනාව මාර්ගයෙන් දේශනාව සම්බන්ධ මේ පාලි පාඨයේ මාර්ගයෙන් සාරිපුත්තු සාංශාවේ මේ අවධානය යොමු කරන්නේ. ඒකෙදි මම නැවතත් මතක් කරන්නේ මේ භවය කියලා කියන්නේ මේ එක ජීවිතයක නෙමෙයි සංසාරේ පුරාම යන්නේක කියලා බොහොම රෝසු පහසු තාලෙට තමයි අපේ සම්ප්‍රදාන කූල අට කතාව අටුවා විස්තර කරන්නේ. මොකද සමහර විටක මේ විපස්සනාව පැත්තෙන් බුද්ධ ධර්ම දිහා බලන නැත්නම් අපේ බටහිර සංකල්පන්ව බලන ඇත්තෝ මේ වෙනස් කිරීම මේ ජීවිතේ මැරලා ලබන ජීවිතේ වෙන කමින් දෝනේ නැතය එක ජීවිතයක් ඇතුළතම වුණත් ඒ භවය වෙනස් කරන්න පුළුවන් කියන අදහස වඩා රැඩිකල් වාදී අදහසක් විදිහට නිකන් වඩා සෙල්ලක්කාර අදහස් විදිහට ගන්න. ඒක ඇත්තට ඒ විදිහෙන් බලනකොට සූත්‍ර දේශනාවල් බොහොම විචිත්‍ර කාලෙකුත් තියෙනවා. ඉතින් අර මූලික හඳුන්වා දීමක් කරලා අටුවාවේ සම්ප්‍රදාන කූල කෙරෙන්නේ නම් භවයේ කියන එක මේ එක ජීවිතයක් තුර නෙමෙයි සංසාරේ පුරාම යන මරණයෙන් උප්පත්තියෙන් පමණක් වෙනස් කරන්න පුළුවන් ජීවත් වෙන කාලයේදී වෙනස් කිරීම එච්චර ගණන් නොගන්නාසුළු සම්ප්‍රදායක් තියෙනවා කියලා පිළි අරගෙන ඒකට විරුද්ධ වෙන්න ඕනේ නෑ අපි ජීවත් වෙන කාලය තුලත් වෙනස් වෙන්න පුළුවන් ඒකයි අපි මේ සීල ශික්ෂාවක් රකින්නේ ඒකටයි අපි මේ සමාධි ශික්ෂාවකින් අපි කාම ලෝකේ ඉඳගෙනම රූප ධානය වඩන්නේ අරූප ධානය වඩන්නේ අන්නේ රූප ධානය වඩ නැත්නම් තමයි මරණින් මත්තේ රූප ප්‍රශ්න ලෝකේ උප්පත්තිය ලැබෙන්නේ අරුම් ප්‍රඥ ලෝකේ උප්පත්තිය ලැබෙන්නේ. ඒක ජීවිතයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන් කියන අදහස හරගත්තොත් විපස්සනා වශයෙන් කරලා අන්තිමට මේ භවය මේ ජීවිතේදිම ඉවර කරන්නම පුළුවන්. භව දුක් ඉවන් කියලා සංසාර ගිවන් කරලා නිවන් ලබන්න පුළුවන් කියන අදහස අර ගොරෝසු විදියට ජීවිතෙන් ජීවිතයට මාරු වෙනකන් මිස වෙනසක් කරන්න බැරිය කියන වගේ අදහසට නවීකරණයක් එනතන් ඊට වැඩිය ඒක ප්‍රායෝගික පැත්තෙන් විස්තර කිරීමක් තමයි ජීවිතයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන් කියන කතාව. ඉතින් එතෙන්දී අපට ඒ භවයක් පවතින්න ආසන්න කාරණාව නැත්තම් භවය මේ විදිහේ අනිත්‍ය දෙයක් ය දුක්ඛ දෙයක් ය අනාත්ම දෙයක් ය කියන එක භවංච පජානාති කියන පදේ අර්ථය කියලා ගත්තොත් භව සමුදයංච පජානාති කියලා කියන භවයට හේතුව ඒක පෙන්ලා දෙලා තියෙන උපාදාන යම් නම් දේවල් දැඩි කොට ගැනීම යම් යම් දේවල් ඇබ්බැහි වීම යම් යම් දේවල් නැතුව බැරි මට්ටමට අපේ චරිත ලක්ෂණ බවට පත් වුනොත් ඒ චරිත ලක්ෂණ තියෙන තාකල් අපි සංසාරේ සැරිසරන්න වෙනවා. අපේ ඇබ්බැහි තියෙන තාකල් අපේ දෙටි කොට ගැනීම තියෙන තාකල් මේකනම් නැතුවම බෑ කියලා ගන්නා තාකල් යම් කිසි කෙනෙකුගේ භාවයෙන් ගැලවීමක් කරන්න බෑ. නමුත් අපි එහෙම එහෙම කියන කියලා දැනගත්ත පරිදි ඒක ගලවන එක ලේසි නෑ. අපි දන්නවා මෑත කාලේ ඇතිවෙච්ච ඔය මද්ද්‍රව්‍ය පාවිච්චය නැත්නම් ඊට කලින් ඇතිවෙච්ච මේ සුරා සොඬ ගතිය නැත්නම් ස්ත්‍රී දූර්තය එහෙම නැත්නම් මේ සූර්යෝත තියෙන අබ්බැහි වගේ දේවල් හරි අමාරුයි. අයින් කරන්න අමාරුයි. එච්චර අමාරුද කියලා කියනවනම් මේ පුද්ගලයාට ඕන වුණත් අමාරුයි. ඒ තරම්ම මේවා දුරට යනවා. නමුත් ඒවා කල නොහැකි දේවල් නෙවෙයි. යම් වෙලාවකට කල හැකි. ආන්නේ වගේ අබ්බැහි අපි මේක කරා කරේ නරකට ගියත් බැහැ. ඒ වගේම තමයි හොඳ පැත්තට ගියත් බැහැ සමහර ඉන්නවා අපේ අතර සමාන සීල සමාන ශ්‍රද්ධා තියෙනත් ඉන්නේ සමහරු අබ්බැහියක් වශයෙන් නිතර දාහණයට එන්නවා කියනත් වෙයි. අනික හැතෝ ආගමික කටයුතුවලට ඉච්චර දාහණයට ඉස්සර අබ්බැහි වෙලා නැහැ. තව සමහරු ඉන්නවා දාන සීල දෙකටම අබ්බැහි වෙලා නිත්‍යපතා සීල් ගන්නවා. නිත්‍ය නිත්‍ය පංච සීල් රැකලා පොය අට සීල් රකින ඒ වගේ අබ්බැහි තියෙනවා. මේ සෑම දෙයකින්ම එයාට භවයක් ඇති කරනවා. එයා සිල් ගන්න භවෙ ඉන්නේ. අර එයා දාන දෙන භවෙ ඉන්නේ. තව කෙනෙක් සුරා දූර්ත භවෙ. තව කෙනෙක් ඉන්නේ ස්ත්‍රී දූර්ත භවෙ. තව කෙනෙක් ඉන්නේ අක්ඛු දූර්ත භවෙ. තව කෙනෙක් ඉන්නේ මේ කුඩු වගේ මන්ත්‍රාභි වලට අහු වෙන භවෙ කියලා. ඒ ඒ අත්තන්ගේ ඒ දැඩිව අල්ලාගත්ත පෞෂක පෞෂත්ව ලක්ෂණ අනුව විවිධ භව තියෙනවා. ඉතින් මේ ධර්මදේශනාදී අපි මතු කරගෙන හදන මෙවුවා එහෙම තිබුණට ඒවා වෙනස් කරන්න පුළුවන් බව ඒවා පුහුණුවකින් ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවයක් මතුවලා පුහුණුවකින් වෙනස් කරන්න පුළුවන් බව තේරුම් ගන්නවා නම් අපි මේ සීලයක් සමාදන් වෙන්නේ යම් කිසි මේ ජීවිතය ඇතුළත අපේ ඉදurangගේ බයලජ්ජා දෙකේ යම් හොඳ පැත්තකට හරව ගන්න. සීල සමාදන් වෙන්නේ ඒකටයි. සමාධියක් වඩන්නෙත් ඒකටයි ප්‍රඥාවක් වඩන්නෙත් ඒකයි කියලා ඒ අපි පටන් ගත්ත භවය වෙනස් කරන්න පුළුවන් කියන අදහසයි ඒ ධර්මදේශනාවේ මතු කරන්න හදාගන්න. ඉතින් මෙතෙන්දී මේ කාගේ උනන්දුව පිණිස එහෙම නැත්නම් දැනට ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන තොරතුරු අනුව බලනකොට බුද්ධ ආගමෙන් ඇරිච්චාම තියෙන මේ දේවවාදී ආගම් හැම වෙලාවෙදීම තමන්ට තමන්ගේ භාවයේ වෙනස් කරන්න බෑ කියන පදනම තමයි ਸਰබලධාරි දිවියන් වහන්සේ කෙනෙක් මාර්ගයෙන් පටවන්නේ. නැත්නම් කියන්නේ යම් කිසි කෙනෙක්ගේ දේව සාපේට අනුව හෝ නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව යම් ජීවන රටාවකට යොමු කරාන ඒ ජීවන රටාව යාර කඩන්න බෑ. උපමාවක් විදිහට කියනවනම් ඒ ඒ සත්‍යයේ ඒ ඒ සහජාසයට කොටු වෙලා තියෙන්නේ. ඒ කොටු වෙච්ච සතා ඒ කොච්චර මහන්සි වුණත් ඒ ජීවිතය ඇතුළත වෙනස් කරන්න බෑ. ඒක සියලු සත්ත්ව ප්‍රජාවන්ටම ඇත්තනමත් මිනිස්යන්ට ඒක නෑ. මිනිස්යන්ට ඒක වෙනස් කරන්න පුළුවන් කියන අදහසයි මේ අපි මතු කරගන්න හදන්නේ. අන්න ඒක සම්බන්ධයෙන් ඈතක දිවිච්ච එකක් තමයි මේ බටහිර ස්නායු විද්‍යාව අනුව ඇත්ත තේරුම් අරගෙන තිබුණා මේක කරපු පරිශන වලදී අවුරුදු 6ක් විතර යනකම් පොඩි දරුවෙක්ගේ මනස විවිධාකාර විදිහට වර්ධනය වෙලා ආයෙන් පස්සේ ඒ දරුවා තුල එයාගෙන් එන්න ඉන්න වැඩි මහල්ලගේ ලකුණු ඉස්තිරසාර වෙනවා ඊට පස්සේ ආය වෙනස් කරන්න බෑ. අවුරුදු 6ක් විතර යනකම් එයාට දෙමව්පියන්ගෙන් ලැබෙන ආభాෂ මානසික පීඩන ආතති නැති අවුරුදු 6 වුණාට පස්සේ සෞඛ්‍ය සම්පන්න මනසක් නම් සෞඛ්‍ය සම්පන්න මනසක් රෝගී මනසක් නම් රෝගී මනසක් පාටපත් වෙනවා ඊට පස්සේ ජීවිතයේ දිගටම මේ ලක්ෂණ පවතිනවා කියන පදනේ මේ තමයි බටේට මානසික විද්‍යාවත් ස්නායු විද්‍යාවත් තිබුණේ. නමුත් මේ භවය වෙනස් කරන්න පුළුවන් බව පෞෂ්ඨික පෞද්ගලික ලක්ෂණ වෙනස් කරන්න පුළුවන් බව දැන් ඔය නියුරෝප්ලාස්ටිසිටි කියලා වෙනමම විශාල උනන්දු විෂයක් ඇති වෙලා තියෙනවා. යතන තේරලා තියෙනවා මේ සීල ශික්ෂාව හරියි සමාධි ශික්ෂාව හරි ප්‍රඥා ශික්ෂාව හරි මොකක් හරි ශික්ෂණ ක්‍රමයක් බොහෝ කාලයක් ගෞරවයෙන් නිචිපතා කරනවා නම් පුද්ගලයාගේ පෞරුෂයලකට වෙනස් කරන්න පුළුවන්. කොයි අතරද දන්නේ? හොඳට දන්නේ නැහැ, නරකට දන්නේ නැහැ වෙනස් කරන්න පුළුවන් කියන එක. ඒක නිසා මනස පුහුණු කළොත් ස්නායු පවා වෙනස් වෙනවා. train your mind and change your brain. ඒකෙමත් පේන්න තියෙනවා ඒ දේවවාදී ආගම් වලින් පදනම් ලැබපු විද්‍යානුකූල සොයා ගැනීම පවා මේ වෙනස් කිරීම කරන්න පුළුවන් බව තීන්දුව කරපේ. අන්නේ ඒ මතය ගන්නවා නම් අපි මේ සීලය සඳහා කාලය යොදන එකේ ප්‍රයෝජනයක් තියෙනවා. අපි අපි ළඟ තියෙන නරක ගති අයින් කරලා අපිට ඕනේ හොඳ ගති, පව් ගති අයින් කරලා පින් ගති, අකුසල් ගති අයින් කරලා කුසල් ගති. ගැතුම් බහුල ගති වලින් මේ ගැටෙන්නේ නැති ගති දිනු කරන්න පුළුවන්. ඒ වගේම සමාධිය ප්‍රඥාවෙන් දියුණු කරන්න පුළුවන් කියන්නේ. ආන්නේ ඒක තියෙනවනම් ඒ කියන්නේ එවැනි සම්මිය දෘෂ්ටියක් යම් කිසි කෙනෙක් ආව තියෙනවනම් ඒ පුද්ගලයා ඒක අභියෝගයක් කරගන්න. සෙල්ලක්කාරකමක් කරගන්නවා. මාළඟ තියෙන මේ ගති අනිවාර්යම මම මේ ජීවිතේ පුරාම පැවැත්විය යුතු නැත. මට වෙනස් වෙන්න පුළුවන් කියලා. මේ වගේ අදහසක් ඇති කරගන්න පුළුවන් එකම ආගමික පසුබිමක් තියෙන බුද්ධ ආගමේ විතරයි. අනිකුත් සෑම ආගම්වලම ඒක අපිට නොපෙනෙන ਸਰව බලධාරී සදා හැමතැනම පවතින හැම දෙයකම වගේ කියන මහාත්මයකට පරමාත්මයකට බාධා කරලා කියන්නේ. මේ Hindu ආගමේ විතරක් වෙනසක් තියෙනවා. Hindu ආගමේ කර්මයේ සහ කර්මඵලයක් පිළිගන්න. බ්‍රහ්මවාදයක් පිළිගන්න. අනික සෑම ආගම්ම එකම දේ ඒ බ්‍රහ්ම හෝ නෞකාර දෙවියන් වහන්සේ අදහණක විතරයි කරන්නේ. බුද්ධ ආගමේ විතරක් මෙන්න මේ වගේ බාහිර බලවේගයකින් අපි ස්ථිරසාර වෙලා නැතය වෙනස් කරන්න පුළුවන් කියන එක මේ භවය භවපත්‍ය ಜಾති කියන එක විස්තර කරනවා. අපේ භවය ඊගාව ಜಾතිය වෙනකොට පොඩි වෙනස් කිරීම වෙන්න පුළුවන්. අපි මේ මතු කරගන්න හදන්නේ මේක එක ආත්මිකුත් පුළුවන් කියන එකයි. අන්න ඒකටයි මම මේ මේ තර්කයේ සකස් කරගෙන ඉන්නේ. මෙන්න මේක සම්බන්ධව සරුවචන් වහන්සේගේ මතය විස්තර වෙන හොඳ <clears throat> මේකටම විස්තර වෙච්ච කන්නේ නමුත් සාතක සූත්‍රයක් වශයෙන් ගන්න පුළුවන්. ඔය මධ්‍යම නිකායේ මධ්‍යම පඤ්ණාසිකේ සඳහන් වෙන චංකි සූත්‍රය කියලා එකක්. ඒ චංකි සූත්‍රය හරි ලස්සනට මේ වැඩ පිළිවෙල විශේෂයෙන් මේ භවය අනුව જાතිය අපේ පටන් ගන්න හැටි වෙනස් කරන්න පුළුවන්. ඒ අනුව අපේ උපාදාන නැත්නම් අපි මෙතෙක් ගినాපු අපේ රුචි අරුචිකම් වෙනස් කරන්න කැමති නම් අපිට තියෙනවා නම් එච්චර පෞරුෂත්වයක්. වෙනස් වෙන සාධක මතයි කියන අපි වෙනස් කරමු වෙනස් කරුවට පස්සේ අපිට මේ ජීවිතයේ තුළම මේ පෘථග්ජන භවයේ ඉඳලා ආර්ය භවයට යන්න කාම භවයේ ඉඳලා රූප භවයට යන්න පුළුවන්. අරූප භවයට යන්න පුළුවන් කියන බලාපොරොත්තු ඇති කරගන්න. අන්න ඒක සඳහා ඒ සූත්‍රයේ එක විදිහකට තොරතුරු රාශියක් එකතු වෙනවා. මෙච්චර මේ බරපතල පටිච්චසමුප්පාද ගැටේ තුනී කරලා විසුතුරු කරලා විස්තර කරනවා. ඒක ඉතින් සඳහන් වෙන්නේ සර්වඥාන්සේ ඕපසාත කියන ගමට නැගිනේර දිශාවෙන් කියන වනසණ්ඩේක කැලේක චාරිකාව යන ගමන් රාත්‍රී නතර. නතර වෙච්චාම මේ මිනිස්සු ඒක දැනගෙන විශාල වශයෙන් ගන්ධ මල් සුවඳ අරගෙන සර්වඥාන්සේ දකින්න යනකොට ඒ ගමේ ගම් දෙටුවා ඕපසාද ගමේ ඕප